ඒ ගෞරවනීය සංග්‍රහයෙන් අවසරයි මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරතුන් වැඩ පිළිවෙලක් නැත්නම් ධර්ම සාකච්ඡාවක් ආරම්භ කරනවා අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඊට පස්සේ කාල වේලාව අනුව සභාවෙන් ප්‍රශ්න පෑන නගිනවා නම් අපි ඒකට සාදර වෙමු අපි ඊනික මාතය ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට අවසරයි ස්වාමීන් වහන්සේ ගෞරවනීය කල්යාණ මිත්‍රාණන් වහන්ස දෙපා නමදිමි අවසරයි. අද උදෑසන පරයන්ක අධ්‍යක්ීම හුස්ම රැල්ල නොදැනී වාඩි වී මොහොතින් හිස කඳ වම් පැත්තට කඩා වැටෙනවා දැනුනි. එය හිතලුවක්ද සැබෑවක්ද නොදැනෙමි. ඒ දෙස සතිමත්ව සිටියත් සීමා ඉක්මා ගොස් මා වැටේ වියන් සිතා තත් කය ඍජු කර ගතිමි. નિરાයාසයෙන් කෙල කෙල ගිලුණා දැනුනි. මේ අත්දැකීම බොහෝ වාර ගන්නක් සිදු වුණි. කඳ කෙලින් කරගත් විට ලාහුස්ම පොදක් ආශ්වාස ප්‍රශ්වාසයේ ස්පර්ශ වන තැන දැනි නැවතත් එම ක්‍රියාවම සිදු වුණි. ඔබ වහන්සේගේ උපදේශ පතාලියෙමි. සක්මනේ ගොස් හැරීමේදී ඉදිරියෙන් සිටින අයගේ දෙපා වෙත අවධානය යොමු වී මාගේ අවධානය මගේ කයෙන් ඉවත් වේ. එවිට සංස්කාර ඇති නොවන පරිදි ක්‍රියා කළ යුත්තේ කෙසේදයි පැහැදිලි කර දෙනෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. දෙවෙනි ප්‍රශ්නේ සක්මන් කරනකොට දැන් තියෙන හිත ඇහි බව, දකින්න දෙයක බව දන්නවනම් එතකොට Tamanට අරසාවක් තියෙනවා. ඒක දන්න මෙතන හිටියොත් කෙලස් නැවත පයට ගියොත් නික්ලේශී කියලා එහෙම තමයි සමීකරණ ලියාගන්නේ. ඊට පස්සේ බලනවා මෙතන පෙද්ද හිත ඇදිලා යන්නේ නැත්නම් පරණ පුරුදු පායට මූල කර්මත්තාන දෙන්නේ කියලා විනිශ්චය කරලා තමයි තේරෙනවා නම් මේ බලාන ඉන්න රූපේ නිසා බැලීමේ හැටි රූපෙට ආසාව නෙවෙයි දැන් කයේ තියෙන හිත ඇහැට ගිහිලා තියෙනවා මේක මොකේද මේ යන්න හදන මේ කොහෙද මේකට වැඩිපුර රාගයක් පයට වැඩිය කියලා වැටහෙන ධර්මතාවයක් තියෙනවා නම් ඒක වුණත් කමක් නැහැ එහෙම නැත්නම් ආයෙත් වඩා අරසාව සඳහා පයට ගත්තත් ප්‍රශ්නයක් නැහැ කොයි දේ වෙන්නත් දැන් මං ඉන්නේ නුහුරු තැනක නුපුරු තැනක අගෝචර භූමිය කියලා දන්නවනම් කර්ම රැස්වෙන උංගක් අඩුයි. ඊට පස්සේ අවස්ථාවකුත් ලැබෙන දවන්න ඕන නම් මූල කර්මස්ථාන කියලා අරස වෙන්න පුළුවන් නැත්නම් මේ රූප බැලීමට කොහේ මොන න්‍යාය පත්‍රයේද මෙතන ගියේ කියන ධර්මතාවය වටහා ගන්නත් පුළුවන්. ඉස්සල්ලා එකේ තියෙන විදිහට ආස්වාද ප්‍රසවාසය කරනකොට කය නැමිනවා මේ දේවල් තියේදී නැවත සැරයක් කරනකොට බලන්න මේ මොන જાතියකින් බාධා කරත් මට වැඩි වේලාවක් ඉන්න පුළුවන්ද කියලා ආස්වාද ප්‍රසවාසය. දැන් මෙහෙම මෙහෙම වෙනවනම් නැවත නැවත ඒක තමයි ඒකේ තියෙන ලාභේ. ওই සිද්ධියේ වටිනාකම අඩු වෙලා නැවත ආනාපානට ගන්න ආනාපාන විස්තර දකින තියෙන ඉඩ පහඩුකම් වැඩි වෙනවා Tamange තියෙන අර පළපුරුද්ද නිසා. ඉතින් ඒ නිසා මේක එක රැයින් එක දවසින් වෙන වැඩක් නෙවෙයි. හිත පිටේයි, කඳ නැමෙයි. ඒ තියෙද්දිත් වැඩි වැඩියෙන් මූල කර්මස්ථානයේ එබිල බලන ගතිය, විනිවිද බලන ගතිය වැඩි වෙනවනම් තමයි තේරෙන්නේ මේ කරදරත් එක්කම තමයි සතිය වැඩෙන්නේ. එතන නැති සතිය නෙමෙයි කියන්නේ සතියේ කාර්යක්ෂමතාවය තමයි වැඩෙන්නේ. ඒ නිසා මේ දෙකම ඕනම කෙනෙකුට වෙන එකක්. ඒ අතර වාරයේදී සතිය තහවුරු කරගන්න උත්සාහ කරන්න. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස පරයන්කට වාඩි වී විනාඩි 45ක් පමණ ආනාපාන සතිය වඩමින් සිටින විට එකපාරටම මුළු ඇඟටම තද රස්නයක් දැනුනි. ඒ සමගම මුළු ඇඟම ඉතා සැහැල්ලු වෙනවා දැනුනි. දැන් දැන් සිරුරට එසවි පාවින් පාවි යන්න සූදානම්සේ දැනුණත් සිරුර එසේ තිබියදී මුහුණ ඉදිරියෙන් ඉතා විශාල ආලෝක ධාරාවක් ඇති වී රොකට්ටුවක්සේ වේගයෙන් ඉදිරියට ඇදී යනවා සමගම තවත් කළු පාට යම් දෙයක් ඒ සමගම ඇදී ගියේය. තවත් කුඩා වේලාවක් මා ඉදිරියේ ආලෝකයේ පැවති අතුරුදහන් විය. මෙයත් භාවනාවේ ඇතිවන තවත් සැලකිය සැලකිය නොයුතු දෙයක්සේ සලකන්නද ඔබ වහන්සේගේ අදහස අගය කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව පතමි. මේ තියෙන මේ කොච්චර නෙව නොසලකා හිටියත් මූල කර්මස්ථාන සලකන්න ඕනේ කියන එකට තාම හිත ගිහිල්ලා නැහැ. මේ කොයි දෙයෙන් ඇවිල්ලා අපි හලව හපලා තිබ්බත් මෙව්වා ගැන සලකන්නද නොසලකන්නද කියලා එත් පිංද නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. මේ කොයි જાති කෙරුවත් Tamanට මූල කර්මත්තාන වෙනදට වැඩිය යන්න පුළුවන්ද බැරිද කියන එක ගැන හැඟීමක් අත්තේ ලිපිය පුරාවට නැහැ. එනිසා මේක සැලකිටන සැලකිට හරින්න යන්න එපා. ඒක දෙවෙනි මේ ඔක්කොම ASCII මට කොච්චර දුරට මූල කර්මස්ථානත් එක්ක ඇසුර පවත්වන්න පුළුවන්ද මූණට මූණ දාන පාත්තන්න පුළුවන් ද කියන කාරණාව ඉතාල වැදගත් වෙන්නේ මේ පේන දේවල් වල නොසලකී යුතුද සලකී යුතු කාරණාව දෙවෙනි එකට තලකන්නේ. කොයි බාධාවක් තිබුණත් මූල කර්මත්තානේ රජ කරවන්න එයාට මුල් තැන දෙන්න අන්න ඒ පැත්තට හිත හදනකම් ওই විදිහට කමටහන් වාර්තා ගොඩක් ලියන්න වෙයි. පින්වත් ස්වාමීන් වහන්සේ මම ආනාපාන සතිය වැඩුවෙමි. මම මුලින්ම හුස්ම වැටෙන ආකාරයේ දිහා බැලුවෙමි. ඒ නාසය ඇතුළත වැදී ගියේය. නමුත් මට ප්‍රස්වාසය එතරම් පැහැදිලි නැත. මේ ආකාරයට ආස්වාස් ප්‍රස්වාස හතරක් පහක් බලන විට ඒ මට කම්මැලි ගති මගේ ශරීරයේ හුස්ම නැවතුණා වගේ දැනිනි. ඒ එක්කම ඔළුවේ බර ගතියක් දැනී ගියේය. ඔළුව නිකම් තදින් හිරිවැටි තද බරක් දැනුනි. මම ඒ දෙසට බලාගෙන සිටිමි. මට මගේ ඇස් අරින්න හිතුනේම නෑ. මම ඇස් ඇරිය විට ඇස් දෙක මහා නිදිබර ගතියක් දැනුනි. කවදා ආනාපාන සතියේදී එකපාරට ගැස්සී පැත්තට ඇදේ. ඒ නිින්ද ගිහින් වැටෙනවාදෝයි සැකයි. නමුත් එහෙම පැත්තට ඇදෙන විටම ඒ මට දැනෙයි. නිින්ද ගියාද කියලා හිතලා නැවත පෙර තත්ත්වයටපත් වෙයි. මේ බහදා දෙන මැනවි. තෙරුවන් සරණයි. ඔක්කොම ප්‍රශ්න එකමයි ලියන්නේ. ඒ ඔක්කොම ASCII ආනාපානෙ බලන්න පුළුවන්ද? එනත්තම් ඊටත් වඩා ප්‍රාථමික තියෙන ඉරියව බලන්න පුළුවන්ද කියන කාරණාව කිසි කෙනෙක් තාම හුවා දක්වලා ලියන්න තරම් සමටහන සුද්ධ වෙලා නැහැ. ඉතින් ඒක අපි අදත් ඉවසන්න ඕනේ. ඒට අනිද්දා වෙනකොට මම හිතන්නේ කාට හරි තේරෙයි මේ විස්තර මෙව කොච්චර ලිව්වත් ඒ ඔක්කොම කාලේනාස්තිකීමක් කියලා කියන්න පුළුවන්. ඒ කොයි එක තියෙද්දි වෙනදාට වඩා මූල කර්මස්ථානට අවදි වෙන්න පුළුවන්ද? මූල කර්මස්ථානට සතිය ලැබවන්න පුළුවන්ද? අප්‍රමාද වෙන්න පුළුවන්ද කියන එක පැත්තට රචනය ගිහිල්ලා නැහැ. තාම රචනය යන්නේ මේ ආපු අනිත්‍ය වගේ අලගේ බුලගේ විස්තර කතා කරන්න. ඒකත් එක විදිහක ජයග්‍රහණයක් තමයි. නමුත් කවදා හරි අපිට කමඨාන සුද්ධ උණයි කියලා කියන්නේ මේ මොන જાති ඇවිල්ලා අපිට කරදර කරත් මේ අල්ලපනල්ලේ මූල කර්මස්ථානයේ යන්න තියෙන හැකියාව සහ මූල කර්මස්ථානයේ විස්තර ලියන්න ඉදිරිපත් කරන්න තියෙන හැකියාව එනකන් ඉතින් මේක බොහොම ප්‍රවේශමෙන් තණ්ඩලා වඩලා දෙන්න ඕනේ. ඒක ඒක තමයි මේ ලියන එක නඩත් කියන්න තියෙන්නේ. පිරුවන් සරණයි. ඊතා ගෞරවනීය ස්වාමින් වහන්සේ මා අද සක්මන් භාවනාවේ යෙදුණු අතර දෙපায়ে සතුව පිහිටවීමට අපේක්ෂා කළෙමි. මුලදී වම දකුණ වශයෙන් සක්මනේ යෙදුණ අතර ක්‍රමයෙන් ඔසවනවා, යවනවා, තබනවා වශයෙන් සතිය පිහිටවීමට උත්සාහ කළෙමි. දකුණු පාදයේ පෙරට තබන විට වම් පාදයේ ක්‍රමයෙන් නැසවීමත් ඇඟිලි සහිත කොටස වැලි මත වඩාත් තෙරපෙන අයුරුද්දට වෙමි. ඒ සමගම දකුණු පාදය වැලි මත තදින් ස්පර්ශය වී පොළව තුල කිඳා බසින ආකාරයේ දුටු වෙමි. මේ தත්ත්වය වඩාත් විශ්ලේෂණාත්මකව නිරීක්ෂණය කිරීම සඳහා දකුණු පාය පෙරට තබා වැලි මත ස්පර්ශ වී කිඳා බසින අයුරු බලමින්ම ඔසවනවා මුල මැද අග වශයෙන්ද යවනවා මුල මැද අග වශයෙන්ද තබනවා තද වෙනවා ලෙසද නිරීක්ෂණයේ යෙදුණෙමි. මේ අවස්ථාවේදී සම්මස්සන ඥානය ලැබෙන බව සියඩා නමුත් ඒ පිළිබඳ මට පැහැදිලි අවබෝධයක් නැත. තවදුරටත් සක්මනේ යෙදුණු අතර හිත හැසිරෙන අයර පිළිබඳව නිරීක්ෂණය කෙලෙමි. දෙපය තුලට සතිය සඳවමින් දෙපයේ ක්‍රියාකාරීත්වය සමග මනස හැසිරෙන ආකාරයෙන් නිරීක්ෂණය කරනු අතර නොදැනීම එක් චිත්තක්ෂණයකින් සතිය පිටපණි. දෙපස මන්තිරවල සක්මනේ යෙදෙන අය දෙස බලයි. මෙසේ සිදුවන විට භාවනා කරන යෝගාවචරයෙක් ලෙස දුක නිවා ගන්නේ කෙසේදයි මා කෙරෙහි කාර්මිකවෙන් පහදා දෙනසේක්වා ඔබ වහන්සේ නිවන් සුව ඊටම ඉක්මන් වේවා දුකෙහි ගිලුන ජනයා දුකෙන් මුදා ගැනීමේ ශක්තිය වැඩි දියුණු වේවා මට ඒක එන්නේව නැහැ මේ දුකෙන් ඉඳ ජනයා ගලවන්න කියන හැඟීමක් එන්නේව මට හරි ජොලියක් තියෙනවා මේ කට්ටිය දුක් විඳිනවා දකින්නකොට මේක මේ භාවනා කරන කට්ටියත් එක්ක මම ඉන්නේ මොකද ඒගොල්ලෝ කියනවනේ වැරදි දේම කියනවා මට කවදාකවත් හිතෙන්නේ මේ ගලව ගන්න පුළුවන් වෙයි පුළුවන් ගලව ගන්න ඕන කියලා හිමක්වත් එන්නේ. ඒක නිසා මට මං හිතනවා ආවුස තියෙනවා කියලා ගොඩක් තමයි. ඌව ගත්තොත් තමයි ආවුස කෙට වෙලා මට අමාරු වෙන නිසා මට එහෙම හැංගීමක් තියෙනවා කියලා පටවන්නත් එපා එන්නෙත් නැහැ. ඉස්සලා හැපෙක තමයි තියෙන්නේ පිට හිත පිට යන බව දැන් පේනවා. ඉතින් ඒක දරා ගන්න බැරි එක නතර කරන්න ආවා. ඒ හිත පිට යන කරුණු තියෙතිව බලන්න වම දකුණේ මේට වැඩි විස්තර බලන්න පුළුවන්. හතරවෙනි වතාවටත් හතරවෙනි ප්‍රශ්නටත් මම කියන්නේ උත්තරේ ඒ ආසන්නයට ඔක්කොමලා ගිහිල්ලා තියෙනවා. ඒ ගියාට පස්සේ හොඳට බලන්න පිට යනවා, රූප වලට යනවා, ශබ්ද වලට යනවා, වේදනාව වලට යනවා එකක්වත් අඩු වෙන්නේ. ඒ අල්ලපනල්ලේ ඇස්සේ පුළුවන් ද Tamanට ඒ මූල කර්මස්ථානයේ නැත්නම් වම දකුණට හිත දාලා අච්ච වැඩි විස්තර දකින්න සමීප කරගන්න, උත්සන්න කරගන්න, ආසන්න කරගන්න මේ පිට යනවා ගැන ගැටුම් ඇති කරගන්න යන්න එපා. එතකොට අපේ ශක්තිය පිටිනවා, ක්ෂය වෙනවා, ඒ ඔක්කොම තියෙද්දී මූල කර්මස්ථානේ ළඟින් ඇසුරුකරනද තියෙන හැකියාව බලන්න. එතකොට බොහොම ආසන්නයි ඒකට ඔය ලියලා තියෙන කට්ටියගේ විස්තර අනුව. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාව ආනාපාන සතිය. ආනාපානයේ ක්‍රමයෙන් ගෙවි ගොස් ඇතිවන විවේකී අවස්ථාවේදී ඊයේ ඔබ වහන්සේගෙන් ලැබුණු උපදෙස් අනුව එන යන අරමුණු දෙස විවේකයේ වැඩි වෙන විදියට බැලුවෙමි. අරමුණු ගෙවි ගිය පසු අය මධ්‍ය රේඛාව දෙසට ඇකිලී හිස පහතට හැකිලී ඇතුළට නැමී යන බවක් දැනේ. අය කුඩා වී පිළිමයක්සේ දැනේ. නමුදු ඇතුළත සියුම් කම්පන දැනෙන නිසා නිදිනමැති බවක් දැනේ. විවේකී ගති උපරිමයෙන් දැනේ. ඊට වඩා වැඩි වේලාවක් එලෙස බලා සිටින්නට හැකිය. නැවත ශබ්දයක් ඇතුළු විට පය පිම්බී අතපය දිගහැරීමෙන් ස්ථාපිතය වෙනස් වෙමින් ඈනුම් අරිමින් পায় අවදි වන හැටි බලා සිටීමි. එම පරිණාමකයේ තුල මෙවැනි අවස්ථා කිහිපයක් ඇතිවන හැටි බලා සිටීමි. තවදුරටත් කළ යුතු දෙය ඉතා කරුණාවෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට යෝගීසුව ප්‍රාර්ථනා කරමි. මේකදී විස්තර කරන්න උත්සාහ කරනවා නිසිනින්ද භාවනාව යනකොට මොකද්ද වෙන්නේ කියලා. එතකොට Tamanට එක එක මට්ටම් වලින් tempat මට්ටම් පේනවා. කයටම හිත ආවට පස්සේ පේනවා මේ කම්පන චංචල වගේක් තියෙනවා. ඒක මේ මැරිච්ච නැති බවට ලකුණක්. නිින්ද ගිහිල්ලා නැති බවට ලකුණක්. ඒ වගේම මම පිහිට පිට ගිහිල්ලා නැහැ කියන ලකුණක්. ඉතින් මේ කම්පන චංචල වාඩි වෙච්චාම විතරක් නෙවෙයි හැගේ හැම වෙලාවෙම තියෙනවා. බලන්න නැති එකයි ප්‍රශ්නේ. ඒක නිසා යම් වෙලාවක මුදට හිත තැම්පත් වෙලා ඒ කම්පන චංචල ටික දැනගෙන මේක මම කැමති වුණත් අකමැති වුණත් පණ තියෙන බවට ලකුණක් කියලා මොන දුකක් ආවත් මොන සැපක් ආවත් මොන ජයග්‍රහණයක් ආවත් පරාජයක් ආවත් මේ කම්පන චංචල ටික නයිසර්ගික ලක්ෂණයක් මූලික ලක්ෂණයක් පණ තියෙන බවට ලක්ෂණයක් කියලා කවුරු හරි හුරු කරගත්තොත් ඒක Tamanට කරන ලොකුම මෛත්‍රිය වෙනවා Tamanට කරන ලොකුම හිතසුව සැලසීම වෙනවා ඉතින් පුළුවන් තරම් මේකට හුරු වෙන්න ඒ තියෙන කම්පට චංචල ටික තමයි මූලික වශයෙන්ම පෙන්නන්නේ වට නිින්ද ගිහිලා නැහැ, මැරිලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ කියලා. ඉතින් ඒක පරියන්කට සීමා කරන්නේ නැතුව සක්මනේදී ඉදිරියට වැඩ කරනකොට නැත්නම් හිටගෙන ඉන්නකොට හැම වෙලාවෙදීම මේක අත්දක ගන්න පුළුවන්ද කියලා උත්සාහයක් කරන්න කරන කරන උත්සාහය හරියන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ පරියන්කේදී තමයි සමාන සක්මණේදීත් වෙනවා මේ කම්පන චංචල අපි අඳුනා ගන්නවා. ඒක අචේතනිකව සිදුවෙන එකක්. ඒක හැමතැනම යොදවලා බැලීම තමයි අපි යෝග ජීවිතයේදී කරන්නේ. නිසා ඒකට උනන්දු වෙලා ඒ කම්පන චංචල එන්නේ පරියන්කේ විතරද නැත්නම් හැමතැනම තියනවද කියලා බැලුවාම ওই විවේකයේ හැමතැනම හොයාගන්න පුළුවන්. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපානසති භාවනාව හිඳගෙන සිටින ආකාරයේ නිරීක්ෂණය කර ආරම්භ කළෙමි. මම දැන් මෙතන ගියා ටික වේලාවක් මෙනෙහි කරන විට හුස්ම රැල්ල දකුණු නාසිකාග්‍රයේ ඇතුල් පැත්තේ කෙළවර වදින බව හැඟුණි. ආශ්වාසයේදී හුස්ම රැල්ල සීතල බවත් ප්‍රශ්වාසයේදී ඒ උණුසුම් බවත් හැඟුණි. ආශ්වාසයේ ප්‍රශ්වාසයට වඩා දීර්ඝ බවත් හැඟුණි. එසේ භාවනා ක්‍රමයේ සිටින විට පැයෙහි අවසාන මිනිත් 10දී පමණ මුහුණ දකුණු පැත්ත සහ බෙල්ල පුරාවටම කසන ගතියක් දැනිනි. මේ විනාඩි 10ක් පුරාවටම පැවතිනි. ඒ ගැන මම නොසිතා උස්මරල්ල දෙසම බලා සිටෙමි. මම gederදී භාවනා කරන විටත් වරහන් ඇතුළේ ආනාපාන සතිය මේ ආකාරයට මුහුණ දෙස සහ බෙල්ල කසන බව මාහට දැනී තිබේ. මේ සංසිද්ධිය ගැන ඔබ වහන්සේගේ ආවාද අනුශාසනා ඉතා ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට තුරුණුවන්ගේ ආශිර්වාද ලැබේවා. මේ වගේ ලක්ෂණ හරි ඉස්සලා කීප එකනට අය ඇතුලේ කම්පන චංචල වැටෙනවා. තව කෙනෙකුට ඒ වගේ මූණේ ඇඟේ නලියනවා පේනවා. ඒ කොයි එක හෝ Tamanට භාවනා වෙදි ලැබෙන ප්‍රතිපදාවේ ලැබෙන කෙලෙස් අඩු වෙනකොට ලැබෙන ලකුණක්ද කියලා බලලා ඒක සතියට අරමුණක් කරගන්න එක තමයි අපි කරන්නේ. ඒක එනකොට දැනගන්න මේ සතිය පිටව බාට ලකුණක්. මැරිච්ච නැති බාට ලකුණක්. නිින්ද ගිහිල්ලා නැති බාට ලකුණක්. සතිය නැත්තම් අසීහිය නැති බාට ලකුණක් කියලා මේවා ප්‍රශ්න කරගන්න නැතුව මේක ගමනට ආශිර්වාදයක් එහෙම නැත්නම් අපේ නිෂ්පාදනයේ අතුරුඵලයක් විදිහට සලකගන්න කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒකට හරියට මේක අඳුනා ගන්න ඕනේ. මේක භාවනාවෙන් ලැබිච්ච දෙයක්ද නැත්නම් මූණේ දලබුවෙක්ගේ ආවිලාද කියලා දෙක වෙන් කරගන්න. වෙන් කරන්න බෑ පළවෙනි සැරේ දෙවෙනි සැරේ බොහෝ වෙලා කරනකොට වයි එනකොට දැනගන්න දැන් මේ භාවනා එකලස් වෙනකොට එන ලකුණු මේක සැකේටවත් බයටවත් අනතුරුදායක තත්යකටත් හරාගත්තොත් කෙලස් වෙනවා. මේක භාවනායේ දියුණුවක් මේක මැරිච්ච නැති බාට ලකුණක් ලාංක වෙච්ච නැති වාට ලකුණක්, නිින්ද කියලා නැති වාට ලකුණක් කියලා අල්ලගත්තොත් දිනු වෙනවා. ඉතින් ඒක ඒක නා බලන හැටියට වෙනස් වෙනවා. මේකේ බලලා තියෙන විදිය මට පේනවා. හරි පැත්තෙන් කියලා මේක නැවත නැවත ඉන්න අරින්ද මේ විස්රාමයේ විවේකය පරියංකේදී විතරක් නෙමෙයි බැලුවොත් ඕනම වෙලාවක ඕනම අරමුණක ඕනම ඉරියව්වක ඉන්නකොට මූණෙත් මූණක් තියෙන බාට මූණ කතා කරන හැම වෙලාවෙම බෙල්ලක් තියෙන බාට බෙල්ල කතා කරන හැම වෙලාවෙම ඉතින් අපි ඒක බලන්නේ නැත්තම් පේන්නේ. බලන වෙලාවේදී ඒ දැනගත්ත දේ සතියට අරමුණු කරන්න කියන එක තමයි කෙටි උත්තරය. ගෞරවනීය ස්වාමින්වහන්ස මාහට ඉදිරිපත් කිරීමට ගැටලු තුනක් ඇත. එම තුනටම ඔබ වහන්සේගෙන් ගෞරවනීය උපදෙස් බලාපොරොත්තු වෙමි. ආප ආනාපාන සති භාවනා කරගෙන යාමේදී හුස්ම රැල්ල ප්‍රකට වේගන එන විටම හිත වෙන අරමුණකට ගොස් ඇති බව වැටහි. නැවතත් එය අනතකට වෙනත් භාවනා ආරම්භනකට ගියත් නැවතත් වෙන ආරම්භනකට හිත රොස් ඇති බව දැනේ. පැයක පරයන්ක භාවනා කරන විට මෙලෙස හිත අරමුණෙන් බැහැරව යාම සිදුවේ. දෙක පරියංක භාවනාවේදී නොයෙකුත් වේදනා හා හිරිවැටීම් වලදී වරින් වර ඉරියව් වෙනස් කිරීමට සිදුවෙන විට සිහියෙන්ම එම ඉරියව් වෙනස් කරමි. 3. සක්මන් භාවනාවේදීත් සිත වරින් වරහා වෙනත් අරමුණු කරා යන බව වැටහේ. හතර ඊත කාරණාවල්දී මාහට කිසිම විටක සමාධියක් නොලැබුණු නොලැබේ. මේ අන්දමට භාවනා කිරීමේදී යම් අන්දමක කුසලයක් සිදු නොවේද? මේ කාරණාවට ඔබ වහන්සේගේ අනුකම්පා සහගත උපදේශයක් පතමි. ඔබ වහන්සේට තුනුරංගේ සරණය දීර්ඝාස ලැබේවා. ප්‍රශ්න තුනයි ලියලා තින්නේ පහක් ඉදිරිපත් කළා තියෙනවා දෙකක් ඒ නිසා කපා හරින්න පුළුවන් මට. පටන් ගන්නකොට නම් තුනයි කියලා තියෙන්නේ. නමුත් අර කලින් කියපේක මම කියන මේ වගේ ඒ සද්ද වේදනා හිත වෙනකොට සක්මනේ හිත පිට යනකොට පරියංකයේදී හිත පිට යනකොට වෙනදට වඩා මූල කර්මස්ථානට එන්න පුළුවන් ගතියක් තියෙනවද කියනවනම් ඒ ගැන ලියවිලා නැති එක ගැන මම කනගාටු වෙනවා. එච්චරයි මට දැනගන්න ඕනේ. ඒක දන්නවනම් ලියන්න ඕන කියලා මම හිතන්නේ ලියයි අඩු ගානේ මට අනුකම්පා කරලා. මෙච්චර කතා කරන එක නතර කරන්න. ඒකවත් හිතන්න. එතකොට මේක සමාධියේද ප්‍රඥාවද සතියේද කියලා අපිට පස්සේ තෝරගන්න පුළුවන්. ඉතින් මෙතන කුසල් සිත් වෙනවද නැද්ද කියලා කියන්නේ මේ බාධාවල් තියෙද්දි මූල කර්මස්ථානට එනවන එක කුසලතාවයක් කුසල් කෝක වෙනවා. ඒක ආවත් ලියන්නේ නැත්නම් කුසලතාවේ නැහැ. ඒකටයි මම මේ කතා කරන්නේ. කරුණා කරලා මේ කරදර එනවා. ඒක හැම දේශනාවකම කියලා තියෙනවා. හැම ප්‍රශ්න ਵਿਚාරක වැඩපිළිවෙලෙම දහස් හැරයක් විතර කියලා තියෙනවා. ඒ දුර්වලතා ලයිස්ට්ුවක් මට අහන්න ඕන කමක් නැහැ. මට කියන්න ඕන තියෙන්නේ මේ දුර්වලතාවේ තියෙද්දිත් නැත්තම් සද්දය ඇහෙද්දිත් වේදනාව දැනෙද්දිත් හිත පිට යද්දිත් වෙනදට වඩා Tamanට මූල කර්මස්ථානේ ඉන්න පුළුවන්ද? අන්න ඒක ලියවිච්ච දවසේ ඔය කමට අංශුද්ධ වෙනවා කියලා මං කියනවා. ඒ නිසා මේ කරදර අඩලි පනල්ලේ කොච්චර දුරට Tamanට වෙන්දට වැඩිය ඒ මූල කර්මස්ථානය වෙනද අඩු ගන්න ඉරියව දකින්න පුළුවන්ද කියලා මේක නක් කියන්න කැමතියි. මේ ලියපෙකනා කැමතිද ඒ වාක්‍ය ටිකත් මේ සභාවට එකතු කරන්න. සාකච්ඡාව මේ සජීවී වීම සඳහා. එහෙම නැත්නම් මේක ඉස්සරට තියාගන්න අනිත් දවසේ ලියනකොට කරුණා කරලා මෙතෙක් කියපු 6 දිනාට මම මේ කතා කරන්නේ මේවා තියෙද්දි කොතෙක් දුරට මූල කර්මත්තාන සම්බන්ධ වෙන්න පුළුවන්ද කියන එක අත්‍යවශ්‍ය කරලා ලියන්න. එතකොට අපි මේ මාංශනිකේ ප්‍රයෝජන ලැබෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දේශනා කර ධර්මදේශනයේ කොටසක මේ මුල දැකීමට යන්න බෑ. අට ගැනීම දන්නේ නැතුව අට ගැනීමත් ස්පර්ශයත් භූමිකාවත් රංගපාලා නිරුද්ධ වෙනවා. ස්පර්ශයේ මැද මුල අග කියන විදිහට මනස පාරට බහිනවා. මගයාපත්ව ඉල්ලා සිටින්නේ මේ කොටස තවදුරටත් අවබෝධ කර දෙන ලෙසයි. ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයෙන් පීඨයි. යා මේ කියපු ටිකවත් හරියට ඇහිලා නැහැ. ඒක නිසා මම ඉල්ලා හිටනවා ඊයේ බණ ගෙදර ගිහිල්ලා ආය අහන්න. ඇහුවට පස්සේ ඒක සුද්ධ කරගත්තොත් තව ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඊයේ කියපේකවත් හරියට ඒක ඇහිලා නැහැ. ඒක නැත්නම් වාර්තා වෙලා නැහැ. ඒක නිසා අපිට කරන්න තියෙන වගේ වෙනකොට නැවත නැවතත් ඒක කියවන්න. අපි සාමාන්‍ය මානසික ස්වභාවය තමයි යම් අත්දැකීමක් උණුනේ ලැබිලා පැය 24ක් යනකොට ඒකේ 150ක් හැලෙනවා. එහෙම නැත්නම් මේ මනස තියෙන්න බෑනේ. ඒ නිසා මේ කියපු ටික නෙවෙයි ඇහිලා තියෙන්නේ කියපුවයි යම් යම් කොටස් තියෙනවා. ඒ නිසා නැවතත් භාවනා කරන ගමන් භාවනා බණත් අහන ගමන් ඉස්සලේ දන්න ටික දිරව ගන්න. එතකොට අපිට පුළුවන් ඉස්සරහට යන්න. ඒ වගේම තව දේශනාවල ඉවර නැති නිසා අපි ඉදිරියට බලාපොරොත්තු වෙමු. මේ තව මේ පාරේ ඉදිරියට තියෙන කරුණු. ගෞරවනීය ස්වාමින්වහන්සේ මගේ මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලීමයි. පිම්බීම හැකිලීම මෙනෙහි වී ටික වේලා ගත වෙද්දී කම්පන චංචල තද වෙන ගති සහැල්ලු ගති ඇදෙන ගති ආදී අත්දැකීමින් සිටින විට වාර 10ක් 15ක් අතරදී පමණ සිත නිශ්චල තැනකට යයි. සුළු වේලාවකටයි. තවත් සමහර විට වාඩි වී ඉරියව්වට සිත යොමු කරන විටම පිම්බීම හැකිලිම පටන් ගන්නට පෙර කය ඍජු වී සුළු වේලාවකට නිශ්චල තැනකට ගොස් ඉන්පසු පිම්බීම හැකිලිම ප්‍රකටවන ප්‍රකටව ඊත පරිදි නිශ්චල තැනකට යයි. නිශ්චල තැන අතරදී සමහර විට සිතුවිලි මතුවී හිත පිට වී ගිය බදනගත් දැනගනි. ඒ දැනගත් වහාම නැවතත් නිශ්චල තැනට සිත යයි. මේ අතරතුර වේදනා මතුවහොත් ඒ තුලින්ද නිශ්චල තැනට යැවේ. ශබ්ද ඇසෙන විට අවස්ථාවලදී ගස්වැල් සැලවෙන රූප දකින්න ගන්ධ සුවඳ ආග්‍රහණය වන අවස්ථාවලදී මෙම නිශ්චල තැන හමු වේ. පරයන්කේ සිටින විට ඇසෙන ශබ්ද හරහාද මේ නිශ්චල තැන හමු වේ. සක්මන තුලද හමු වී නැවත ඉරියව්වට සිත යොමු වී නැවත ඉරියව්වට සිත යොමු වේ. නිශ්චල තැන හමු වන අවස්ථාවල මූල කර්මස්ථානට හෝ ඉරියව්වට සිත යොමු වේ. ඉරියව්ව තුලම සිත යොමුවන විට මූල කර්මත්තා මූල කර්මත්තානෙට නැවත සිත යොමුමින් වරින් වර ඊත ක්‍රියාවලිය සිදුවේ. මෙලෙස විනාඩි 45ක් පමණ සිටිය හැක. ගෞරවයෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට පෙරුවන් සරණයි. ඒ වගේ අපි මේ වගේ භාවනා මධ්‍යස්ථානක ඉන්නකොට මේ දඟලන නලියන හිතට පොඩ්ඩක් තානායම් පොලක්, ගිමන්හලක්, ക്ഷേම භූමියක්, නික්ලේශී තනක් හොයලා දෙන්න ඕනේ. එයා ඒ නිකේතන්ට ආවට ඉන්නේ නැහැ ආයෙ පයින්. පැනනට පස්සේ ආයෙසරයක් ඒ ക്ഷേම භූමියට එනවා. ඒක නිසා ඒක බුදුචාන් වහන්සේ සඳහන් කළ තියෙන මොහොත වැටලා පීනන හතර මිනිස්සෙකුට පුංචි දිවයිනක් හම්බුනා වගේ. එතකොට එයාට වියලි වෙන්න ඕන නම් දිවයිනට වෙලා ඉන්න පුළුවන්. හැබැයි අපේ හිතේ ස්වභාවය තමයි ආයෙ කරදරයට පයින්නේ. පයින්නට පැන්නට මොකද අර නිශ්චල තැන එනතන් දිවයින කියලා කියන්නේ රැලිය ගහන්න නැති තැන තියෙන තාක්කල් එයාට ආරස්සාවක් තියෙනවා ආත්ම ආරස්සාවක්. ඒක නිසා හිත පරණ කෙලෙස් නිසා, ඇබ්බැහි නිසා, පවට කැමැති නිසා ගොච්චර දෝ පිට යනවා. නමුත් අර හදාගත්ත නිශ්චල තැන හැම වෙලාවෙම ආරක්ෂාව සඳහා ඉදිරිපත් වෙන නිසා හැම වෙලාවෙම මේ නිශ්චල තැන සඳහා පැමිණෙන ආපසු පැමිණෙන ගමන සුවිශේෂී කරලා භාවනා කරනවා. ඉතිවිල්ලට ගියත් ආපහු නිශ්චල තැනට එන හැටි. වේදනාවට ගියත් ආපව නිශ්චල තන්ට එන හැටි. සද්දයකට ගියත් ආපව නිශ්චල තන්ට එන හැටි. ප්‍රස්වාසී වරනකොට ප්‍රස්වාසී වරලා නිශ්චල තන්ට යන හැටි. ආස්වාසී වරලා නිශ්චල තන්ට යන හැටි. හැම වෙලාවෙම මේ ඒ නිශ්චල තන තමන්ගේ දිවයින කරගත්තොත් ඒ තියේදී හිත පිට පණින එක පරණ කර්ම. නිශ්චල තන දිවයිනේ ඉන්න තාක් අල්ස කර්ම රැස් වෙන්නේ නැහැ. නිසා යෝගාවචරයට ගණන් කරගන්න වෙනවා වැඩි වේලාවක් මේ නිශ්චල තන හිත පවත්තන තාක්කල් සාපේක්ෂව හිත අසම්බනේකට tempat වීමකට එනවා. ඉතින් ඒක අල්ලගත්තට පස්සේ ඒකට ගැළපෙන ජීවන රටාවක් සකස් කරගන්නවා කියන එක පුද්ගලික අභියෝගයක් කෙනෙකුට. වැඩි වැඩියෙන් මේ නිශ්චලතන්ට එන මානසිකත්වයක් පරිසරය සකස් කරගන්න සකස් කරගත්ත එක තමයි තමන් භාවනා හදාගත්ත එක. නැත්නම් අපේ හිතේ කිසිම සහයෝගයක් ඒකට නැහැ. කොච්චර දෝ පිටපයි. අම්මා ගෙනලා බබා තොටිල්ලේ තිබ්බට ඌ තොටිල්ලෙන් පණින එක දක්ෂමක් කරගන්න තියෙනවා. තොටිල්ලේ ඉන්නකන් අරසයි. ඒකයි අම්මා මේක ගෙනත් තියන්නේ. අන්න ඒ වගේ පුළු පුළුවන් තරම් ඒකේ ඇසුර වැඩිකරනද විනාඩි 45 එච්චරම සතුටින් පුළුවන් තත්යක් නෙමෙයි. මේක තව වේලාවක් වැඩි කරගෙන වැඩි කර ගැනීම සඳහා ක්‍රමසා විදි උපක්‍රම යොදන්න කියන එක තමයි කියන්නේ. ගෞරවනීය ස්වාමින්වහන්සේ තෙරුවන් සරණයි මට සක්මන් භාවනා පිළිබඳ කිසිදු අත්දැකීමක් හෝ අවබෝධයක් නැතිව සිටි කෙනෙක් මි. මම දින දෙකක් පමණ ඇවිත් දෙමි. එය වම දකුණ වූවා පමණි. ඊයේ දිනේදී මෙහි එක්තරා සහෝදර මෑණිවරියක් ඇය පසුපසින් එන ලෙස මට කරුණාවෙන් කීවා. මම එසේ යද්දී කකුල් මාරු එම පිළිබඳව බලද්දී යම් අවබෝධයක් ඇති විය. මම වීරයෙන් එසේ ආද පොළවෙන් නිදහස් වීම සහ තෙරපීම තුල භාවනා කරද්දී මට යම් සංධියාවක් ඇති විය. රාත්‍රී සක්මන් මළුවේ සිටි භාවනා අභ්‍යාසයකදී සමාධිය පිළිබඳව යම් හැඟීමක් දෝ ඇති විය. අද උදේවරුවේ සක්මනේදී මම ඊතා ඉක්මනින් සමාධියට පැමිණියෙමි. එය ආනාපාන සති පර්යංකයේ මෙන් ආලෝක මතුවී විසල් භෝගසක රුව මතුවිය. එහෙත් සක්මන මට ඒවාට කිසිදු බාධාවක් නොවිය. ඒ ලෙස මම සක්මන් කරද්දී මගේ දකුණු ඇස මානෙන් කුඩා ඇස මානෙන් කුඩා ගිනි කූරු හිසක් වන්නක් එය CCTV කැමරාවක සිහි ගන්වන ඇසක් විය ආධාරක සමග මේ එලෙස සක්මන් කරද්දී පර්යංක භාවනායේ දුටු විසල් භෝගසක ගැඹුරක් සහිතව සිලින්දරාකාර එහි ඇතුළත පුෂ්ඨයේ එය දිගටම විසිරී තිබුණි. මම මේවා අනිත්‍ය බවක් දැනගතිමි. අනිත්‍ය සිහි කළෙමි. නිමිත්ත ගැන බැලුවෙමි. මම નિરાයාසයෙන් සක්මනේ යෙදුණෙමි. ඒ අතර වම් පාදයේ පොළවට නතර කරනවා සමගම දකුණු පාදයේ එසවෙන අන්දම දුටිමි. සමානුපාතික ලෙස දෙපායේ විරුද්ධ දිශා එසවෙන හා තෙරපෙන අන්දම දුටුවෙමි. එය ආනාපානයෙන් මෙන්ම දෝහොයි සිටුවෙමි. මා සමග දම් මා සමග දම් සහ කහ මිශ්‍ර කොළ වලාවක් ගමන් කළේය. අව්ව රශ්මිය තදින් දැනුණ විට ඒ වලා ඊතා ප්‍රියමනාප රතු පාටින් යුක්ත විය. මහසි ගතියක් දැනී සක්මන මැද සිටගත් විට નિરાයාසයෙන් ආනාපානයට ගෙමි. එය නිමිත්තක මාරු කිරීමක් වරංගත දෙපයිට හුස්ම දක්වා නිසා නුසුදුසුද මෙතුවක් මම පරයන්ක භාවනා පමණක් දැන සිටි මෙය ඊතා ගැඹුරු අවබෝධයක් විය ඉදිරිය පිළිබඳ උපදෙස් පතමි ඔබ වහන්සේට චේතෝ විමුක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ධෛර්යයක් සහ අදිෂ්ඨාන ශක්තියක් ඇතිලා තියෙනවා. නමුත් වම තියෙනකොට වැටහිච්ච දේ දකුණු තියෙනකොට වැටහිච්ච දේ වගේ අත්දැකීම් ටික වාර්තාට ඇතුළලා නැහැ. ඒ වගේම ඒ වගේ සක්පනක් හොඳට කිරුවට පස්සේ වාඩි වුණාම පරියන්කේදී ලැබෙන අත්දැකීම් කොහොමද කියලා දැකලා නැහැ. නිසා මේ වගේ උද්දීපනයක්, මේ වගේ උද්‍යෝගයක්, මේ වගේ සතිය සද්ධාාවක් ඇති වෙච්ච වෙලාවේ පුළුවන් තරම් ඒ වම තියෙනකොට එක තැනක දීලා තිනවා පය වම් පය තියෙනකොට දකුණු තයි බර ඔසවනවා කියලා. අන්න ඒ වගේ මේ ඒ සද්ධාමෙන් ලබා ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය ලබාගත්තේ නැත්නම් ආයෙ සද්ධා කැඩෙන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා හම්බ වෙච්ච වෙලාවේ ඉද ප්‍රස්තාව සද්ධාව අදිෂ්ඨාන ශක්තිය අර ඒ ඒ පය තියෙනකොට දැනෙන අත්දැකීම් ටික අත්විඳීම් ටික උකහා ගන්න බැරි වුණොත් ඒක පාඩුවක්. ඉන්සානිදාසිය වගේ අවස්ථාවක් ලැබුණොත් හැකිතාක් ඒ ස්වභාව ලක්ෂණ ගති නිමිති ටික පුළුවන් තරම් අල්ලගන්න එක තමයි මේකට කරන්න තියෙන ධෛර්යය. ගරු ස්වාමින් වහන්සේ මා පරිරංග භාවනාවේ යෙදී සිටින විට මාහට ආශ්වාස ප්‍රශ්වාසයේ ඊතා හොඳින් දැනුනි. ඒ දිග්ග කෙටි හුස්ම ලෙස හඳුනා ගතිමි. ක්‍රමයෙන් ආශ්වාස ප්‍රශ්වාස සියුම් වන බව දැනිනි. තව වේලාව ගතවන විට ආශ්වාස ප්‍රශ්වාස දැනීම නතර වූ අතර මාහට පපුව ප්‍රදේශයේ කම්පනයක් ලෙස චලිතයක් ඇතිවෙන බව දැනුනි. එම චලනයේ සිදුවේ වෘත්තාකාරවයි. නාසිකාග්‍රය අසල කිසිදු වාත හුමාරුවක් නැතිබුණු අතර මෙම වෘත්තාකාර කම්පන චංචන චලනය බොහෝ වේලාවක් පැවතුනි. මෙසේ පැයක පමණ කාලයක් ගත වූ පසු නැවත ආශ්වාස ප්‍රශ්වාසයේ මාහට දැනුනි. අවට පරිසරයේ ශබ්දද ඇසුනි. මම පරයන්ක භාවනාව වෙත භාවනාවෙන් මිදුනේමි. ගරු ස්වාමීනි මේ ස්වාභාවික තත්ත්වයක් දැනන පහදා දෙනමින් ගෞරවයෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාව ලැබේවා. තමන්ගේ සතිය පවතින්නේ ආනාපාන රාමුවේ ඇතුළේ නම් ඒක ඇතුළේ සමාහලට ඔයගේ කම්පන චංචල ප්‍රිය අප්‍රිය ගති ගොඩාක් පහළ වෙන්න පුළුවන්. නමුත් වග බලා ගන්න ඒක නිකම්ම නිකන් හිතවිල්ලක් නෙවෙයි. මගේ හිත තියෙන්නේ ආනාපාන කියන එක ඇතුළේ. සමහරට ආනාපානෙ තියේදී ආනාපානෙන් පිට කයේ තියෙන මේ වගේ කම්පන චංචලත් වැටේනවා. ඒකත් වළංගුයි. මොකද තාම හිත තියෙන්නේ කයේ. ඒ විදිහට මේ ඒකේ විපරිණාම පෙන්වනකොට වෙනස් හැඩතල පෙන්වනකොට වෙනස් ආකාර නිමිති පෙන්වනකොට පුළුවන් තරම් බලන්න මේ හිතට තමන්ව මත් කරගෙන පාරෙන් පිට යන්න දෙන්න එපා. සතිය පවතිනවද? එක්ක ආනාපානය ඇතුළේද? නැත්නම් කය ඇතුළේද කියලා දැනගත්තොත් තමන්ට තේරෙන පටන් අරගනී මේ විදියට එක සීමාවක් ඇතුළත භාවනා අරගෙන යනවා නම් ඉබේම Tamanට අරසාවක් තියෙනවා. ඔය ප්‍රශ්නමත් වෙන්නේ නැහැ, සැකමත් වෙන්නේ නැහැ, අනාරක්ෂාවක් මතු වෙන්නේ නැහැ. ඒ නිසා මතුවෙන සැක අනාරක්ෂාව දුරුවන් කිරීමේ ක්‍රමය තමයි Taman මූල කර්මස්ථානයත් එක්ක පේන තෙක් මානේ ඉන්නවද කියලා බලන්න පේනවනම් ඔය කිසි දෙයක් සැක කරන්න එපා. ඒ හැම දෙයකම ස්වභාවිකව මතුවෙන්න ඉඩ අරින්න. ඒකට පුදුම ආත්ම ශක්තියක් අදිෂ්ඨාන ශක්තියක් වැඩෙන්න පටන් ගන්නවා. අවසරයි ගරු ස්වාමින් වහන්සේ ඊයේ අපගේ ධර්මදේශනයෙන් පසු මා පරයන්ක භාවනාවට වාඩි වී ආනාපාන සති භාවනාව පටන්ගෙන ටික වේලාවකින් හුස්ම ඉහළ පහළ යාම මෙනෙහි කරමින් සිටින විට මගේ මූණේ කුඩා සතුන් යනවා වගේ දැනුණා. ඒත් මා දිගටම ආනාපාන සති පිහිටුවා සිටියේය. සතුන් මූණේ යෑම වැඩි වුණද මා කිසිදු බයක් නැමැතිව සිටි අතර මාගේ දණහිසේ සහ කොන්දේ වේදනාවක් දැනිනි. ඒ වේදනාවත් පද කරගෙන සිටීමේ මුහුණේ සතුන් යාම ගැන මෙනෙහි කරමින් ඒ ටික වේලාවකින් ධනේශේ වේදනාව ඉවසා ගැනීම නොහැකි වුණා. මගේ ඉරියව් වෙනස් කරන්න සිද්ධ වුණා. මා නැගිට සක්මන් භාවනා ආරම්භ කළා. නැවත විනාඩි 10කින් පමණ පර්යංකයට ගියා. ආනාපාන සති භාවනාව ආරම්භ කළා. නැවතත් මුහුණේ සතුන් යන ස්වභාවය ආවා. දිගටම පර්යංකයේ සිට හුස්ම ගැනීම පිටවීම මෙනෙහි කළා. එහිදී ඇතුළට ගන්නා හුස්මත් උණුසුම් වගේ දැනුණා. පිටවන හුස්මත් උණුසුම් වගේ දැනුණා. පැයක පමණ කාලයකින් පසු මා පීඩාවටපත් වුන නිසා පර්යංකයෙන් නැගිටීමට සිදු වුණා. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ දක්ෂ ඥාණයෙන් සහ බලපෘද්ධියෙන් මාට සිදු වෙලා තියෙන දේ ගැන පැහැදිලි කර දෙන මෙන් ඊට බැගෑවත් පිල්ලා සිටිමි. ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ වී ඉවන් සුවේ ලැබේවායි පත්මි. මේක අවසානට ඉස්ලා වාක්‍ය දෙකක් සඳහන් කරලා තියෙනවා. ආමේතියෙද්දී ආශර්වස්වාසය කරනකොට වැටහිච්ච හැටි. ඉතින් ඒක පුළුවන් තරම් අන්න ඒ විස්තරය මේකට වැඩි වැඩියෙන් අතුරු කරන්න පුළුවන් නම් ඒ දණිත වේදනා තියෙනකොට කොහොමද ආනපානේ මූණේ සත්තු නලියනකොට කොහොමද ආනපානේ මූණේ සත්තු නලියන්නේ නැතුව ආනපානේ බලනකොට කොහොමද කියලා හැම තැනකදීම ආනපානට සම්බන්ධ කළ තොරතුරු ලියන්න තරමට දැනුමක් ආවොත් ඒ ගැන බලන්න තරමට දැනුමක් ආවොත් ඒකල ලිව්වොත් තමයි ඒට සාපේක්ෂව ආත්ම ශක්තිය වැඩෙනවා. ඒට සාපේක්ෂව තමන්ගේ භවනා කෞශල්‍ය වැඩෙනවා. ඉතින් ඒක තමයි මේ අපි ධර්ම සාකච්ඡාවක මාර්ගයෙන් විස්තර කරන්න හදන්නේ. විවිධ පැති වලට අපි අදින්න හැදුවට ඒව ඇදිලා ගියත් අර මූල කර්මත්තාන්ට නෑදෑකම සම්බන්ධතාවය නැත්නම් ඉන්න ඉරියව්වල සම්බන්ධතාවය පුළුවන් තරම් තියාගන්න ඒක වැඩි කිරීමන තමන්ගේ ක්‍රමසහවිදි යොදන්න ඒ දකින්න විස්තර පුළුවන් තරම් වார்த்தාවට ඇතුළු කරන්න එතකොට වார்த்தාව හරීම පොහොසත් වෙනවා ආත්ම ශක්තිය වැඩෙනවා දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාවේ යෙදී මුලදී වම දකුණ වශයෙන් බලමින් සක්මන් කරමි එසේ සක්මන් කිරීමේදී පාදයේ විල්ම ප්‍රදේශය මුලින් පොළව ස්පර්ශ වේ ක්‍රමෙන් පාය ඇඟිලි දක්වා පොළව ස්පර්ශ වන බව දැකගතිමි. පොළවේ සීතල හා පාදයේ උණුසුමත් පාදයේ සීතල හා පොළවේ උණුසුමත් නිරීක්ෂණය කිරීමට හැකිවිය. සීතල හා උණුසුම වැඩිපුර දැනෙන්නේ පායගිලි වට බව දැනුනි. වැල්ලේ රළු බව ආසියුම් බවද පාදයට හොඳට දැනුනි. ටික වේලාවක් සක්කම් කිරීමේදී විලම්භ මැද ප්‍රදේශයේ පාදයේ අනික් තැන් වලට වඩා තද බවක් ඇති බව දැඟුනි. සක්මනේ අතරමැද මගදී සිරුරේ සම්බන්ධතාවයේ ගිලිහි වැටෙන්න යන බවක් හා ඒදී පාදයේ තදින් පොළොවට ස්පර්ශ වී සමවර්තාවේ රැක ගන්නා බවද වැටුණි. තවද වම් පාදයේ ඉදිරියට තැබීමේදී සිරුරේ උඩ කොටස වරාංගතුල කොන්දෙන් ඉහළ අදිර දෙකක් වශයෙන් ඉදිරියට ඇදී යාමෙන් ශරීරයේ ඉදිරියට යන බවක් හැඟුණි. ශරීරයේ ඉදිරියට ගෙන යාම සිදු කරන්නේ වම් පාදයේ බව හැඟුණි. සක්මන අතරතුරදී නිදිමත ගතියක් දැනී නතර වූ විට තදින්ම හෘද ස්පන්දනය දැනුනි. එසේ ටික වේලාවකදී මා නැවත සක්මන් කළ යුතු බව හැඟුණු විට නැවතත් සිත පාදයට යොමු කිරීමට හැකි විය. හෘද ස්පන්දනය හොඳයි නොදැනී ගියේය. සක්මන අතරතුරදී වරින් වර දකුණු හදනයි සිසේ හා වල්ලු කරේ වේදනාව ඇතිවද ඒ නැතිව ගියේය. රූප හෝ ශබ්ද නිසා හිත පිට නොගිය අතර සිතුවිලි නිසා සිත විසිර ගියේය. නමුදු නැවත සිත පිට ගිය බව නොදැනී පාදයට සිත යොමු කර ගැනීමට හැකි විය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මට මේ ඉදිරියට යාමට උපදෙසක් වෙනසේක්වා. ඔබ වහන්සේට මගඵල නිවන් අවබෝධ වේවා. ත්‍රිවන් සරණයි. කොයි කෙනේ විස්තර පුළුවන් තරම් දෙන්න උත්සාහ කළා තියෙනවා. තමන්ගේ මූල කර්මස්ථානයේ සම්බන්ධව ඒ චේතියත් බාධා තියෙනවා. නමුත් ඔක්කොම බාධාවල් සඳහන් කර තියෙන රචනයේ පසු කොටසට මුල් කොටසේ පුළුවන් තරම් උත්සාහ කරනවා. මේ මූල කර්මස්ථානයේ ඇසුරු කරන විලාදී දකින්න තොරතුරු. ඊට පස්සේ අතුරු බාධා තියේදී මූල කර්මස්ථානයේ ඇසුරු කරන ලැබෙන තොරතුරු මේක විතරක් කතා කරනවා නම් බහන හරියෙම දියුණුයි. කොහොම ඉක්මනට Tamanට විශ්වාසය පහළ වෙනවා. බැදී යුත්තත් තේරෙනවා, ලිය යුත්තත් තේරෙනවා, ලිය වෙනත් තේරෙනවා. ඒත් ඒකට අහගෙන ඉන්න කෙනාටත් හරි මේ වියවුල් නැති තත්ත්වයක් අත්දැකීම. මේ විදිහට අපි භාවට අනුග්‍රහ කරන්න ඕනේ. මේ බාධක මූලිකන් නොලිය ඉන්න එක නෙවෙයි මම මේ කියන්නේ. මූල කර්මස්ථානයට සම්බන්ධ කරලා මූල කර්මස්ථානයේ මුදුන්පත් වෙච්ච තැනකින් කතාව පටන් අරගෙන ඉව තියෙද්දි කොතෙක් තුරට Tamanට මූල කර්මස්ථානේ දකින්න පුළුවන්ද කියන විස්තර දැක් ගන්න පුළුවන් නම් මායයටවත් බිම දාන්න බෑ මේ පුද්ගලයා උත්සාහ කරනවා කෙරුවට මොකද Tamanගේ ඒ සතිය තහවුරු කරගන්න ඒකට සති ප ဋ ාණේ සතිය ස්ථාවර කිරීම කියලා කියනවා එහෙම නැතුව මේ එන බාධකත් එක්ක නම් රණ්ඩු සරුවල් කරන්න යන්න එපා. ඒකේ කිසිම තේරුමක් නැහැ. ඒක නැති කෙනෙක් නැහැ. මේවා පිටු දැකලා ලදලද අවස්ථාවේ මූල කර්මත්තාන අනුග්‍රහ කරන්න යනෝ මේ අලියලා තියෙනවා අනිත්‍යවත් එක බලනකොට පිරිසුදුයි. නැත්තම් කමඨාන සුද්ධ වෙන පැත්ත වැඩි. ඉතින් මේ විදිහට මේ ගත්ත ගැම්ම බාධා කරන්නේ නැතුව දිගට හැකිතාක් තුරට මූල කර්මත්තානේ අරසා කරගන්නට කියන තමයි කියන්නේ. නිර්වාණ සරණයි ගෞරවනීය ස්වාමින්වහන්සේ මා කලක සිටම සක්මන් භාවනාවේ සහ පරයන්ක භාවනාවේ යෙදෙන යෝගිනියෙක්මි. මා සක්මන් භාවනා කරන්නේ වේගයෙන් යන විට වම දකුණ වශයෙන්ද සක්මන හිමින් සිදුරකට ඔසවනවා, ගෙනියනවා, තබනවා යනුවෙන් පාදයේ විත සිත පිහිටුවා ගැනීමෙනි. එවිට පොළවට පාද තබන විට පළමුව පාදයේ විලුඹ කොටසත් පසුව යටිපතුල් ප්‍රදේශයත් පොළවට ස්පර්ශ වන වැලිවල ස්පටික ස්වરૂපය හා යටිපතුල් වල මෘදු බවට දැන ස්වરૂපේ නිරීක්ෂණය කෙලෙමි. වැලිවල ඇති සියුම් බව, ගොරෝසු බව, සීතල බව, උණුසුම් බව පාදයේ ස්පර්ශ වීම සමග දැනගතිමි. එක් පාදයක් ඔසවා ඉදිරියට යාමේදී පතුල් ප්‍රදේශය පිටිපසට නැමෙන ආකාරයේද, කයට සැහැල්ලුවක් දැනෙමින් ඉදිරියට යැවෙන ආකාරයේද නිරීක්ෂණය කෙලෙමි. විනාඩි 45ක් පමණ සක්මන් භාවනාවේ යෙදෙන විට මගේ දකුණු පාදයේ ධනහිස ප්‍රදේශයේ සහ කෙන්ඩා ප්‍රදේශයේද වල්ලුකර ප්‍රදේශයේද මද වේදනාවක් දැනුනි. එවිට මම එම වේදනාව පිළිබඳ හිත යොමු කර මද වේලාවකට පසු නැවතත් සක්මන් ඉරියව්ව වෙත හිත යොමු කළෙමි. පැයකට ආසන්න වේලාවක් මෙලෙස සක්මන් මළුවේ ගමන් කරන විට මගේ කය සක්මන් මළුවෙන් ඉවත විසිවෙන්නාක් මෙන් මා වැටෙන්නට මෙන් පැටළුණි. මගේ කයට මද විඩාස රූපයක් ඇති බවද හඳුනාගත්තෙමි. පසුව මා පර්යංගයට ගිය විට විනාඩි 5කදී පමණ මට මුලදී දැනුණු ආශ්වාස ප්‍රශ්වාස නොදී ගිය තත්ත්වයක් ඇති වුණි. ආශ්වාස ප්‍රශ්වාසයේදී මට හොඳින්ම දැනෙන්නේ දකුණු නාසයෙන් සියුම් ලෙස සීතලක් දැනෙමින් නාසිකාග්‍රයේ හැපි වායු ස්කන්ධයක් ඇතුළු වූ බවත් ප්‍රශ්වාසයේදී උණුසුම් වායු ධාරාවක් උත්වලහා වම් නාසිකාග්‍රය ස්පර්ශ කරමින් පිටවන බවයි. පසුව මට මෙම සිදුවීමද නොදැනී ගිය අතර මට ශරීරයේ වෙනදා පර්යංකේ දැනුණු වේදනාවද කිසිසේත් නොදැනුනි. එයකට ආසන්න කාලයක් මට කිසිම වේදනාවක් නැතුණු. නැසලී සිටීමට නාසිකාග්‍රය වෙත සිත සබාගෙන සිටියත් ශරීරයට කිසිම පීඩාවක් නැත. මට දැනුනේ කහපාට හිස් අවකාශයේ පමණි. දහවල් දාණයට යාමට සිදු වූ එම භාවනාමය අවස්ථාව මට අහිමි විය. මේ මාගේ භාවනාවේ දියුණු ලක්ෂණයක්ද පහදා දෙන සේක්වා. මේ විදිහට ඉස්සරහට යනකොට තවත් දෙක තුන එක දිගට භාවනා කරනකොට මුලින් වැඩි පේ වෙන්න දෙයක් නැහැ. ගිය ගාමම හිත භාවනාවේ අර අරමුණත් එක්ක හිටිනවා. එතකොට වැඩි වේලාවක් Tamanda ඒ උපයාසපය කරන ලද විවේකීය බුද්ධි විඳ ගන්න පුළුවන්. එතකොට තමයි ඒකත් එක්ක යාළු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හදිසිය ගිහිල්ලා ආවට අපට ඒක පිළිබඳ බුද්ධිය ලැබෙන්නේ මේ විවේකයක් නිවනම නෙවෙයි. මේ විවේකයේ අවශ්‍යයි ඉදිරි මේ ගමනට ඒක නිසා මේක වැඩි වීම සඳහා ඉක්මනට ළඟා වීම සඳහා වැඩි වෙලාවක් එහිම ගත කිරීම සඳහා කුමක් කළ යුතුද? ඒක තීරණය මේක නන්නමයි අන්නේ කළ යුත්තේ කරන්න කියන එක තමයි කමඨාන් සුද්ධ කිරීම වශයෙන් කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව පරයන්කේ වාඩි පූරකට සුදු කොට සිත මෙතනයි සිතා භාවනාව ආරම්භීමි. ටික වේලාවක් සියුම්ම ආස්වාද ප්‍රසවාස දැනි ආස්වාද ප්‍රසවාස මෙනෙහි කෙලමි. ආස්වාසේ ඇතිවීම ප්‍රස්වාසේ නැති බවද ආස්වාසේ ඇති විට පස් ප්‍රස්වාසේ නැති බවද ආස්වාසේ ඇති විට ආස්වාස ආස්වාසේ නැති බවද වැරදි වෙන්නේ ප්‍රස්වාස වෙන්නේ ආස්වාස ප්‍රස්වාසයේ දිගු බවද කෙටි බවද සිසිල් බවද ආස්වාසේදී උදරය පිම්බෙන බවද ප්‍රස්වාසයේදී හැකිලෙන බවද මෙනෙහි කෙලෙමි ටික වේලාවකින් ආස්වාසේ ප්‍රස්වාසයේ සියුම් වී නැති වී ගියේය පසුව සියල්ල නිහඬ වී නිශ්චල බවක් දැනුනි. කිසිවක් නැමැති නිහඬියාවක ගිලුණු බවකුත් ශාන්ත බවකුත් දැනුනි. එසේ පෑ භාගයක් විතර සිටින විට මගේ හිසෙහි පසුපස කොටස බර බවක් දැනුනි. දේවුර තදවි බර වෙන බවක් දැනුනි. හිස සහ සිරුර ඉදිරියට ටිකෙන් ටික පහත් වෙන බව දැනුනි. මුලින් පාත් වීමේදී ඒ වැලැක්වීමට උත්සාහ කර ගතිමි. මම මෙතන බව මෙනෙහි කළෙමි. ඉස සහ සිරුර පහත් වීම වැළැක්වීමට උත්සාහ ගත්තද එය නිතර පහතටම ටිකින් ටික පහත් වී බිමටම පහත් විය. මා සිටි අසුන සමග බැටේ යයි බිය වී නැවත සිරුර ගැලින් කළෙමි. එසේ කළ විට පසුපසට යයි. මම පැයක් පමණ පරයන්ක භාවනාවේ යෙදුණෙමි. පැය පුරාම මෙම සති මම සතියෙන් සිටියෙමි. මට නිදිමත බවක් ඇති වුණේ හෝ ඉන්දෙන් සිටීමක් නොවුණි. මෙම පැයක කාලය පුරාම වෙනදා භාවනා කිරීමේදී දකින සිතුවිලි හෝ වේදනා කිසිවක් නොදෙනුන බවද පවසමි. ගර්ථර ස්වාමින් වහන්සේ මගේ ගැටලුව වන්නේ පසුගිය දිනවල භාවනා ආරම්භ වීමේදී මට දැනුණු විවිධ සිතුවිලි ධාරාව විවිධාකාරයේ ශාරීරික වේදනාන් දැන් දැනෙන්නේ උමක් නිසාද මගේ භාවනාවේ අඩුවක් හෝ නැතිනම් ප්‍රගතියක් සිදු වියද්ද යන්න පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලමි. ඊළඟට සක්මන් භාවනාව පූර්ණ කටයුතු වලින් පසුව වැලිමලුවේදී භාවනා ආරම්භීමි. පළමුව වම දකුණ ලෙස පාද පාද තබමින් භාවනාව ආරම්භ කොට පසුව ඔසවනවා, ගෙන යනවා, තබනවා ලෙස පාද තබමින් සක්මන කරගෙන ගියෙමි. පාද ඔසවන බවක්, ගෙන යන බවක්, බිම තබන බවක් මෙනෙහි කළමි. පාද බිම ගැටෙන විට වැල්ලේ පාදයේ වැදීමේදී සින්දු බව වැල්ලේ එරෙන බවද ඇතම් තැනක අලු බවද මෙනෙහි කළෙමි. මෙසේ පැයක පමණ කාලයක් සක්මන් භාවනාවේ යෙදුණෙමි. පැයක පමණ කාලයකට සිතුවිලි බාධක පැමිණියේ හතරක් පමණි. ඒවා හඳුනාගෙන නැවත සතිය පිහිටුවාගෙන සක්මන් භාවනා කරගෙන ගියෙමි. පැය භාගයක් පමණ සක්මන් කරද්දී මගේ කෙන්ඩා ප්‍රදේශයේ වේදනාවක් දැනුනි. ඒ නොසලකා සක්මන කරගෙන ගියෙමි. නැවත සක්මන කරගෙන යද්දී මගේ කලවා ප්‍රදේශයේ මස් මිඩු දැඩි වේදනාවක් ගෙන දුනි. නොකඩවා සක්මන් භාවනා කරගෙන ගිය අතර ඉන්පසු මගේ උකුල් ප්‍රදේශයේ වේදනාවක් ගෙන මෙකී වේදනාවක් කිසිවක් නොසලකා පැයක් පුරා සක්මන් භාවනා කෙලෙමි. මගේ සක්මන් භාවනාවේ අඩුපාඩු ඇතනම් පාදා දෙනවෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මන්තර මේ අඩුපාඩු ජීවන සලකලා තියෙන වේදනාවත් ඒක නිසා වේදනාව අඩු වෙනකොට භාවනා වැරදිලා වගේ කතාවක් තමයි මේ පරියන්කේ දීලා තියෙන්නේ. ඒ නිසා පළවෙනිට දෙවන කියු ප්‍රශ්න වල තියෙන වේදනාව වැඩි කෙනෙක් ළඟ වාඩි කරවගන්න පොඩ්ඩක් ඒගොල්ලන්ගේ ඉල්ල ගන්න ඕනේ වේදනාව මදි වෙනකොට. අල්ලපු ගෙදරින් අර ව්‍යංජන දෙයක් ඉල්ල ගන්නවා වගේ වේදනාවක් නැත්නම් ඇහෙන ප්‍රශ්නයක් තමයි. වේදනාවක් තියෙනවා නම් පොරක කයින්ද කෙනෙක් ඉන්නවා. මේ වේදනාවක් නැති වෙච්චාම අංශභාග රෝගීන් අඬනවා ඇයි කියලාම මේ පැත්ත තේරෙන්නේ නැහැ කියලා. තේරෙන පැත්තේ කරදරයක් නැහැ. ඒ වුණාට ඒ කරදර නැති එක හරි ප්‍රශ්නයක්. භාවනා කරනකොටත් විශාල ප්‍රශ්නයක් මේ වේදනා ටික නැති වෙච්චා. ඉතින් බුරු පණිසාංශ කියනවා මේ වගේ තියෙන පොළවේ සීනසු වැඩි නිසා ගොරෝසු වැලි ටිකක් දාලා ඒක උඩ වාඩි වෙනවලු මේ කොහෙද මේ වේදනාව ගියේ කියලා බලන්න. ඒ තරම් යෝගාවචරයට මේ අත්දැකීම සැකයි. Taman ලබන ඍජු අත්දැකීම සැකයි මේ බලාපොරොත්තුවක් තියෙනවා භාවනා කරනකොට වේදනාව එන්න ඕන කියලා ඉන්නේ නැහැ. එනිසා භාවනා කරනකොට බලාපොරොත්තු වෙන වේදනාව නොයෙන්න එතකොට වේදනාව ආවොත් ඒකත් ප්‍රශ්නයක්. ඒ නිසා අපේ ඊතර ප්‍රශ්න ඇති කරන්න බාධා පදනමක් අවශ්‍ය නැහැ. මේ හිත නගන ප්‍රශ්න ඔක්කොටම උත්තර දුන්නොත් නිවන් දකින්නත් බෑ. එකයි තියෙන එක කාගෙන යන්න පුළුවන් නම් නැත්නම් දරාගෙන ඉන්න පුළුවන් නම් නැත්නම් ඉවසිය හැකිනම් යම් ප්‍රමාණයක් ප්‍රශ්නට උත්තර දෙන්න වෙනවා. නමුත් මතක තියාගන්න ඔක්කොම උත්තර දී තියෙන එක නෙවෙයි අපිට තියෙන්නේ මේ සතිය තියෙන බව දන්නවනම් නැත්නම් ඉක්මනින් නැවත සතිය පිටව ගන්න පුළුවන් තත්ත්වය තියෙනවනම් මේක මනින්ද කිරන්න වේදනාවක් ඇති නැති බවෙන් වෙන මොකකින්වත් කරන්න බෑ. වින්දට වඩා අවදි ගතියක් සතිමත් ගතියක් තියෙනවනම් දෙවෙනි එක තමයි ඉවසගෙන ඉන්න පුළුවන් නම්. දැන් දැරිය හැකිනම් දිගට බාධා කරගන්න තු මේක දිගට කරගෙන යන එක තමයි යෝගාවචරය කළ යුතු අනුග්‍රහය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද උදෑසන වහන්සේ විසින් පවත්වන ධර්මදේශනාවට මමද සහභාගී වුනිමි. එම ධර්මදේශනාවෙන් ධාතුන්ගේ භාෂාව ගැන කතා කළ විස්තරය යෝගින් වශයෙන් අපගේ ඉදිරි ගමනට මහෝපකාරී වෙත ඇති අඟිමි. එබැවින් එම ධර්මදේශනයේ හැටියක් ලබා දුනහොත් වටිනාකම කියා නිම කළ නොහැක. බැවින් මේ පිළිබඳව ඔබ වහන්සේගේ කාරුණික අනුග්‍රහය ලබා දෙන මෙන් ඉතා යටහත් පිළලා සිටිමි. ඔබ වහන්සේට නිරෝග සුවය ලැබේවා. පිරිමින්ට මන් දීලා තියෙනවා chance එකක් උඩට ගිහලා ගෑනුන්ට කියන තු බණ අහලා වරෙල්ලා කියලා. ඕක වහගෙන ඉන්න බෑ. ඉතින් මෙතන විශාල ප්‍රශ්නයක් ඇති කරගන්නවා මොන දේ දුන්නත් අනා ගන්නවා. එහෙට ඉඳලා මේගොල්ලෝ ව්‍යාපාර කරනවා ඕන්න ගෑනුන්ට අඩුපුර සලකනවා. ඒගොල්ලන්ට විතරක් බණ කියනවා කියලා. කරුණා කරලා මේ ලැබෙන දෙයක් වාසියට ගනින්න ලප්පා. ලැබෙන හැම එකම ගා ගන්න. දැලිපි හම්බෙච්ච වඳුරෝ වගේ. හොඳ ලැබෙන දැලි ගියක් දැන් කපා ගන්න. එක්කෝ මේ වෙලාවේ අහලා මේ මේ කට්ටිය අවසන් නැතු ඊට බලලා මේ දවල් මත් දාන්නේ. අන්න අම්මතර ප්‍රශ්නයක් ඒ නිසා මම ඉඳලා ඉල්ල දීලා බලනවා මොකාටද මේ දෙන දේ දරන්න පුළුවන් කියලා එකෙක් මට හම්බෙලා නැහැ තාම. කිසිම දෙයක් දරන්න බෑ. ඒක කියා පාන ගියා පාන ආසාවකුත් මට පේන්නේ නැහැ මෙතන. කියා පාන ආසාවකුත් නැහැ. දන්නේ මේ ප්‍රශ්නයක් ඇති කරන හැටි විතරක් දන්නව ප්‍රශ්නයක් නැති කරන හැටි දන්නේ මේ වැඩි පිරිසක් සම්බන්ධ වුණේ නැහැ මේ වැඩේට. අපි මෙතන කරන්නේ මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ බෑ. දැන් අලුතින් ප්‍රශ්නයක් ගෙනත් දාලා තිනවා. ඔබ වහන්සේ උදේ බණක් කියවා. ඉතින් මේගොල්ලෝ උඩ එනවා. මොනවද මේක? ඒක හරි. නමුත් මම ඊර්ෂ්‍යා කරනවා. මේ දෙන දෙයක් කාලා කරවණ ඉඳ දන්නේ නැහැ කියලා. කාලා කරවණ ඊට බලලා. මේ ප්‍රසිද්ධියේ ඔගේ ಗುಣ රොස් කියන්න යන්න එපා. කියන්න ගියාම හරි අවුල කරපත් වෙනවා. ඉතින් ඒකට කියනවා දුලික් කියෝ වගේ පිළිමයට උඩට යන්න දෙන්න එපා. ආ එතකොට අන්න එතකොට එතකොට පපුව වතුර ගා ගන්නවා. මේ දෙන දේ කාලා හිට බැරි කම තියෙනවා. ධාතු මනසිකාර ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ. ඒක වෙනම කතා කරමු. ඉතින් ඒක නිසා එක්ක කියන්න ඕනේ. මේ සභාවේ වැඩි දිනකට සම්බන්ධ වෙන්නේ නැහැ. මෙන්න මේක අපිට හම්බුණා. කියලා එහෙම නැතුව ඒ වගේ පොදු සභාවකට දාන්න ගියාම දෙපැත්ත සලකලා කටයුතු කරන එකට මේක ප්‍රශ්නෙට උත්තර දෙනවට වැඩිය මේක ප්‍රශ්නයක් වෙනවා. මේ වගේ දේවල් ලැබෙන හැම එකක්ම අපිට ලැබෙන හැම දෙයක් හොඳයි. නමුත් ඒකෙන් ප්‍රශ්නයක් ඇති කරගන්න එක එකක්. ඒක විසඳා ගන්න ක්‍රමේ තවත් ප්‍රශ්න ඇති කරගන්න ක්‍රමයක්. ඒ නිසා මේ සභාවේදී මම ඒක කරන්න යන්නේ මොකද මට කාන්තා පක්ෂයට ඒකට ගින්න ගන්න විදියකුත් නැහැ. ඒකට මම ප්‍රතිපත්ති වශයෙන් විරුද්ධයි. පිරිමියාට මගේ විරුද්ධතාවයකුත් නැහැ. නමුත් මේ ඇතිවෙච්ච ප්‍රශ්නේ මේ වගේ සභාවක විසඳනවා කියන එක සාධාරණ නැහැ කියලා මම කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සිව්පස ප්‍රත්‍යවේශාවේදී බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා විසින් සාමි පරිභෝගයෙන්ද සෙසුආරණ වහන්සේලා විසින් දායජ්‍ය පරිභෝජයෙන්ද පරිභෝග කිරීම වශයෙන් සඳහන් වේ. මේ සාමි පරිභෝගය සහ දායජ්‍ය පරිභෝගය යන පාලි වචන අපට නොතේරෙන නිසා කරුණාවෙන් ඒවා පැහැදිලි කර දෙනමින් ඉල්ලමි. ඔබ වහන්සේ නිරෝග නිරෝගී සුවය පතමි. ඒක නිසා තමයි ඌ අපි කියන්නේ නැත්තේ මේ වැඩ පිළිවෙලදී ඌ කියන්නේ. ඕක ඒ වචන තේරෙන්නේ නැති වචන මේකට දාන විස්තර කරන්න අදාළ නැහැ. මොකද මේක වැඩසටහනට අදාළ එකක් නෙවෙයි. මේ සතිය පිහිටීම සම්බන්ධ කතාවක් නම් මේ දෙක නම් අපි නොතේරෙන වචන විස්තර කර ගන්න. මේක දැනගන්න ඕන නම් රේණුකාණ චන්දයුන සාංශගේ ශාසනාවතරණේ පොත කියවන්න ඒ තේරෙන්නේ නැති දේවල් තෝරගන්න තැනක් නෙවෙයි මේක මම ඊයේ ප්‍රශ්නයක් මම ප්‍රතික්ෂේප කරා මේ අපි යන්න හදන්නේ පොඩි පටු පාරක විශාල බිරිසක් දවස් ගාණක් යන්න හදනකොට විවිධ මාතෘකා විවිධ තේමා මේකට දාගන්නවට කැමැති ඇති නමුත් මම කැමති නැහැ මම කියන්නේ හරිම අවශ්‍ය නාලිකාවේදී කියන්නේ අවශ්‍ය පතයන් බැරි කෙනෙකුට පැත්තකට වෙන්න කියන්නේ අපි ඒගොල්ලෝ තනවා වඩා ගමු අනවශ්‍ය ප්‍රශ්න දාගන්න කාරයකට මම මේ ධර්ම දේශනාවලදී මම ඇත්තටම ලොකු විවෘතකමක් පාවිච්චි කරනවා. නමුත් ඒකෙන් මේ ලෝකෙ ඔක්කොම මේ වැඩමුළුවේ විසඳන්න හදන්නේ අපි මේ සතිය සතිපට්ඨානය මේ දීවාසික වැඩමුළුවට අදාළ ටික මිසක්කා ඒ පරිභෝග කතා ඉගෙනගත්ත දැනීම ඉවර කරගන්න මම දෙන්නම් ඒකට පොඩි ඉංගියක් රේරුකාණේ ජන්දවිල හඳුනාගේ මේ ශාසනාවතරණේ කියවන්නේ ඒකේ තියෙන දැනුම හොඳට ඕම ඇති ඕන කෙනෙකුට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපානහති භාවනාවේ යෙදී සිටියේදී හුස්ම රැලි හතක් පමණ සිහියෙන් බලා සිටි. ඉන්පසු ත්‍රිගැස්සී ඇහැරීමක් වෙන දෙයක් සිදුවේ. මෙසේ ත්‍රිගැස්සී ඇහැරුණියේ දුටු නොදුටු අයල් නොවුණු නොවුණු සිද්ධි සිහිනකින් හෝ වෙනත් දැකීමෙන් අනතුරුක අනතුරු වේ. මා පැයක් පමණ භාවනා කරද සිදුවේ මෙයයි. වරහන් ඇතුළේ ඊයේ දිනේද මෙම විය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙය කවර සභාවයක්ද අනුකම්පාවෙන් පහදා දෙනසේක්වා. ඔබ මේ පිළිබඳ විවේචනය කරපු නිසා මම මේ කෙනාට කියනවා ඒ පෙනිච්ච හනපානේ හතයි. හතක් වෙනක විස්තර ටික දෙන්න මට. මේ පේන අනම්මනම් විස්තර වලට වැඩක් නැහැ. සඳහන් කරයි කියලා මගේ කිසිම දෝෂෙකුත් නැහැ. මේ ආනාපාන හතක් පෙනුනයි කියන එක මොන විදිහටද දැක්කේ ආශ්‍රස්ස දෙක වෙනස මොකද්ද? ඒ වගේම මට ඊටාම වැදගත් තොරතුරක් අවශ්‍යයි. මේ ඉස්සර පහක් හයක් පෙනිපෙනී ඉඳලා දැන් හතක් පේනවද? නැත්නම් ඉස්සර හත අටක් පෙන්ලා තිබුණා දැන් ආනාපානේ හතට බැහැලාද? ඒ අතරමැදදී මේ පේන්නේ කියන එකත් වැදගත්. අන්න එහෙමනම් හිතා ගන්න පුළුවන් මේ බාහිර දේවල් ගණන් කරලා මට උත්තර දෙන්න දන්නේ. මට ඕන කරලා තියෙන මේ බාහිර දේවල් අතරමැද පෙනිච්ච ආනාපාන විස්තර ටික. ඒක සඳහන් කළා තියෙන නිසා මට මේ කතා කරන්න පුළුවන් උනේ. නමුත් නමක් විතරයි ලියලා තියෙන්නේ. අනපන හතක් දැක්කා. ඊට පස්සේ පිට ගියා. ඒ දැකපු හත ගැන විස්තර දෙන්න. අද්දරට ඇවිල්ලා තියෙන්නේ. මේ ඉතුරු කට්ටේ පන්න ගන්නයි මම මේ කතා කරන්නේ. එතකොට ඔය එනියනෙව ගැන මට පස්සේ උත්තර දෙන්න පුළුවන්. ඒ නිසා මගේ ඉල්ලීම මේ ආනපන විස්තර දෙන්න කැමතිත් නැත්නම් මේක පහ හයක ඉඳලා හත වුණා කියන කැමතිත් නැත්නම් 8ක් 10ක් තිබිලා හතර බැස්සද ගැන කැමති නැත්නම් මගේ උත්තරේ තමයි දන්න තියෙනකොට වැඳලා දන්න උපක්‍රමයක් කරලා දන්න දහංගටයක් දාලා දන්න ක්‍රමසා විදි වලින් මේ හතක් පේනානපනේ අටක් කරගන්න බලන්න. එතකොට ඊට සාපේක්ෂව ඔක්කොම නැති වෙයි. අටක් කරන්න පුළුවන් නමයක් කරගන්න බලන්න. ඒකල පුළුවන් නම් ඉතාමත්ම මම බගෑ වෙනවා එකක් ගැන හරි විස්තර ටිකක් වார்த்தාවට දාන එදාට ලොකු වෙනසක් තේරෙයි ඔය අපි මේ කරවලිය අත ගන්න ප්‍රශ්නෙට විශාල ආලෝකයක් වැටේ. අවසාන ලිඛිත ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ පෙර දින ධර්ම සාකච්ඡාවේදී කාම කාම සංඥා රූප රූප සංඥා යනුවෙන් අසන්ට ලැබුණි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන්ම ඊට සංඥා ගැන පහදා දෙන සීක්වා. ඒකට අර පොට්ටපාද සූත්‍රය පිළිබඳ දීර්ඝ විස්තර කරපුවා තියෙනවා. ඒක අරගෙන කියවන්නේ. ඒක ලස්සනට ඒ සංඥා පිළිබඳ කතාව තියෙනවා. අපි ධර්ම දේශනා විදිත් වෙලාවක් ආවොත් ඒක සම්බන්ධ කරගනිමු. ඒක පැහැදිලිවම චූලසුඤ්ඤත සූත්‍රය සහ පොට්ටපාද සූත්‍ර වගේ වෙයිදී ਸਰවචනසේ ඒ සඳහාම වෙලා අරගෙන කියලා දීලා තියෙනවා. ඒ නිසා ඒ වගේ විශේෂ මාතෘකාවක් අවශ්‍ය නම් ඒ සූත්‍ර දෙක එනතයි ඒ සූත්‍ර සම්බන්ධ කරන මේ නිස්සරණවණේ අපි කරන වැඩපිළිවෙලදී වැඩමුළුවේදී කරපු ධර්ම දේශනා පොඩ්ඩක් හදාරන්න. ඒකට ගොඩාක් විතර හම්බෙයි. අපිට මේ වගේ වෙලාවක් කරන කෙටි සලකා බැලීමකට වඩා විශ්වසහිත මේ ප්‍රභවයේ තමයි මම ওই මතක් කරේ. ඒකට වෙලා ගන්න අපි ධර්ම දේශනාවෙත් අවස්ථාව ලැබුණොත් අපි ඒක විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ලිඛිත පස්ස સમાප්තයි, පැයකොත් સમાප්තයි. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ විතර කාලය සක්මන් භාවනා සඳහා ගත කරන්නයි. කාට හරි වෙන විශේෂයෙන් කියන දෙයක් නැත්නම් තරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ ඇත්තටම මම දැන් ටික කලක් ඉඳලා මේ පරයන්ක භාවනාවේ ආනාපාන සතිය වඩන වඩන්න පටන් ගන්නකොට හුඟක් අවස්ථාවල මුල අවස්ථාවේ ඉඳලම ආස්වාස ප්‍රස්වාස සංසිඳී යනවා මුලදිම හරි කම්මැලි ගතියක් එහෙම දැනුණට පසුව පසුව ටිකක් නිතර නිතර ඒ අවස්ථාව එළඹෙනකොට ඒක බොහොම ප්‍රීතිමත් එකක් වුණා. දැන් මේ සමහර අවස්ථාවල පැයක් විතර පමණ කාලයක් එහිමම එක දිගට ඉන්න අතර මේ පොඩි සියුම් ආනා මේ ආශ්වාසරල්ලක් විතරක් සමහර වෙලාට එනවා සමහර වෙලාට ටිකක් දිග නිකන් සුසුම්ක් වගේ රැල්ලක් එනවා ඒ වගේ තුන හතරක් අර පෑම එකාකාරයෙන් ඒ විදිහටම යනවා දැන් මේ මේ පරයන්කට ඇවිල්ලා නිතර මේ භාවනා වැඩමුළුවට ඇවිල්ලා නිතර නිතර පරයන්කේ වාඩි වෙන්න පටන් ගත්තාම හැම වෙලාවෙම වගේ ආනාපාන සංසිඳිලා දැන් මුලදිම කිසිම අතුරු ක්‍රියාවක් සිතිවිලි නැතුව පැය විතර ගත වුණාට දැන් අර නිතර නිතර වාඩි වෙන අතර ආපහු මේ අවස්ථාව ටිකක් කම්මැලි ගතියක් එනවා විතරක් නෙමෙයි බොහොම මේ සිතිවිලි ධාරාවල් ගලාගෙන එන්න පටන් ගත්තා. ඒ දැන් මේ වැඩමුළුවට සහභාගී වුණාට පස්සේ උනේ ඒ පැයම විතර ඒ විදියටම ඉන්නවා. දැන් අද දවල් දාණයට කලින් පරයන්ක පැයේදී සෑහෙන වෙලාවකට පස්සේ මේ සිතිවිලි අතර මට එකපාරටම දේශ සහගත සිතිවිලි වගේක් ගලාගෙන ආවා. මම ඒක පාලනය කරන්න බැරුවත් බැරි නිසා මම පරයන්කෙන් නැගිටලා ගිහිල්ලා සක්මන් කරලා විනාඩි 10ක් විතර සක්මන් කරලා ආයෙ ඇවිල්ලා වාඩි වෙලා පරයන්කට වාඩිනවා. එතකොට ඒ ගැතිය නැති වුණා. ඉතින් දැන් මම ඇත්තටම මේ දැන් මෙහෙට එන්න කලින් ගෙදරදිත් මේ ආශාස ප්‍රසවාස සංසිඳීම ගැන බොහොම මට ප්‍රීතිමත් ගතියක් තිබුණා. මට දැන් අර සිතිවිලි ගලන්න පටන් ගත්තට පස්සේ දැන් මං හිතුවා ඒක නිතර නිතරම එන වාඩි වෙන නිසායි නිතර නිතරම එන නිසායි ඒක පැය ගණන් නිතර නිතරම එකාකාරව තියෙන නිසායි ටිකක් කම්මැලි ගතිය ආව වෙන්නේ නැති කියලා. ඉතින් දැන් මං ඇත්තටම මගේ මං දැන් මගේ හිත බලාපොරොත්තුනේ එන්නේ නැ දියුණුවක් වෙන්න අර ද්වේෂ සහගත සිතිවිලි සිතිවිල්ලක් ආව එක මට ඒක පසුබෑමක් වගේ වුණා. සාමිනස් ඇත්තටම ඒකයි මගේ ප්‍රශ්නය. අනිත් එක දැන් මේක දැන් නිතර සංසිඳෙන නිසා මම විශේෂයෙන් භාවනා ඉදිරියට යන වෙන යම් කිසි දෙයක් කළ යුතුද කියලා ඔබ වහන්සේගෙන් අවවාදයක් බලාපොරොත්තු වෙනවා. මේ වගේ බලාපොරොත්තු වෙන්න අපි ඉස්ලාම් වතාවට ආනපන සංසිඳීම ලොකු දෙයක්. ඊට පස්සේ ඒක සංසිඳනකොට කම්මැලිකමක් එනවා කියලා අතහැරලා දාන එකත් ඒක වෙනවා. දැන් කම්මැලි වෙන්නේ නැතුව නැගිටලා හිටපන් කියලා කමට සොජ්ජා ආය සන්තෝෂයක් එනවා ආනපන සංසිඳන කම්මැලිකමත් ආවා ඒ කම්මැලිකම සතුටට හේතු වෙනවා. ඒක දිනු කරගෙන යනකොට ආයසරයක් හිතවිලි රාග ද්වේෂ එනවා. ඒකට යෝගාවචරණ තියෙනවා මේ ඇති කරගත්ත ආනපන සංසිඳීම හෝ එනතන් ඒකට ඇති වෙන කම්මැලිකම හෝ දැන් කම්මැලිකමට සන්තෝෂ වෙන බව කියන එකක්වත් ස්ථිර දෙයක් නෙවෙයි. මේවා මේ සුද්ධ කරන සුද්ධ කරන යනකොට හිත ඇතුළට යනකොට හම්බෙන එක එක තට්ටු. ඊට පස්සේ දැන් හිතුනොත් එහෙම නැත්නම් දැන් ඉදිරියට ඕකම වෙන මොනවක්වත් කරන්න දෙන්න ඕකම කරන්න ඕනේ මේ හිතවිලි ආවත් ඕක ආයෙසරයක් අර tempත්තට යන්නත් පුළුවන් රාග පැත්තට යන්න පුළුවන් ද්වේෂ පැත්තට යන්නත් පුළුවන් මේ එකක්වත් මම කියාගත්තොත් විතරයි ප්‍රශ්නේ මේවට මම කියන්නේ නැතුව මගේ කියන්නේ නැතුව මේ සුද්ධියක් වෙනවා ඒක එයාට ඕන තාලයට වෙන්නේ ඉඳපු ගමන් අවශ්‍යනවා ඉඳපු ගමන් ආයෙ tempත් කරනවා ඉඳපු ගමන් අවශ්‍යනවා ඉඳපු ගමන් tempත් කරනවා ඉතින් මේකට කෙටි උත්තරේ කොච්චර කිව්වත් මේක ඇහිසට වදින්නේ තම්පත් උනත් ඇවිසුනත් එකයි කියලා ගියා නම් එදාට ප්‍රශ්නයක් නැහැ. දැන් අපිට වෙලා තියෙන්නේ සමහර තම්පතුව හොඳයි ඇවිස්සිට හොඳ නැහැ කියනවා. තව සමහරකට ඇවිස්සිල්ල හොඳයි තම්පතුව හොඳ නැහැ කියනවා. ඉතින් එතකොට දුකක්. මේ දෙකටම සමහිත ගන්නවා කිව්වා මේක භාවනාවක් කියලා හිතා ගන්න අමාරුයි කෙනෙකුට. ඉතින් අර මට මතකයි ඇලන් මැතිආරාමේදී ප්‍රශ්න විස්තර කරනකොට එක්කෙනෙක් වෙයි ස්වාමීන් වහන්සේ තැම්පතුව හොඳයි හිතවිලි හොඳ නැහැ තමයි ඇත්ත. එහෙම නැතුව කවුද කියන්නේ හිතවිලි හොඳයි tempatu හොඳ නැහැ කියලා. මම කිව්වා එහෙම ඔය කෙනාට එහෙම ඉතුරුනට දැන් ඉස්සෙල්ලා කරනකොට වේදනාවක් නැතුණාට පස්සේ ප්‍රශ්නක් ඇවිල්ලා තිබුණේ. මට වේදනාවක් නැහැ. දැන් මම මොකද කරන්නේ? අපේ හිත චපලයි. අපේ හිතට මොනම චාරයක්වත් නැහැ. හිතවිලි tempat උනත් ප්‍රශ්නයක් කරගන්නවා. හිතවිලි ආවත් ප්‍රශ්නයක් කරගන්නවා. tempatකමත් ප්‍රශ්නයක් කරගන්නවා. වේදනාවක් ප්‍රශ්නයක් කරගන්නවා. විශ්ලත් ප්‍රශ්නයක් කරගන්න. මිනිසා සර්වචනාසේ දෙන සර්වඥ උත්තරේ තමයි භාවනා කරපන් යම් දවසකට එනකොට ඇවිස්සුනත් තැම්පත් උනත් එකයි කියලා ගත්තොත්. ඒකට කවදාක අපි කවදාකවත් උත්තරයක් විතර බලාපොරොත්තු වෙනවා උත්තර තියෙන එතන. ඉතින් ඒකනේ අපි මේ යන්නේ. තැම්පත් කරනවා ඇවිස්සනවා තැම්පත් කරනවා ඇවිස්සනවා තැම්පත් කරනවා අපි හරින්නේ දවසකට ගියාට පස්සේ ඔතෙන් ගිය දවසේ තමයි අපිට ප්‍රශ්නට උත්තරය හම්බෙන්නේ. නොසලෙන මනස වේදනාව වෙන්නේ තිතමයි, අවිස්සනේ තිතමයි. ඔබට ඕනේ නම් ඕක තියාගනින්. මම එන්නේ ඔබට අයිතිවාසිකම් කියන්නේ ඔබට ඕන නම් අවශ්‍යලා තියහට බා ඕන නම් තැම්පත් කරලා තියන දෙකම මගේ නෙමෙයි. ආන්නේ මට්ටමට යනකම් යන්නේකයි තියෙන්නේ. අලුතෙන් මොනවත්ක්වත් දාන්න ඕනකම නැහැ. ඔය ඉන්නේ පාරේ. ඇස්ස කතා කරන්නේ සැකේ. මම කතා කරන්නේ සැකේ නැති කිරීම සඳහායි. දැන් අපිට තියෙන විනාඩි 50ක් වමන කාලයක් සක්මන් භාවනාව සඳහා මේන් අපේ ධර්ම සාකච්ඡා වැඩ පිළිවෙල නිමාව සටහන් කරනවා. සිළු දිනාටම තෙරුවන් සරණයි.